ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර රමණීය ගීතයක රසරුත් පද රස හවු විමසන ඉරිදා සංග්‍රහයේ ආරම්භයයි මේ ලොව දිගින් දිගටම පවතිනුවට වැසි වසි මෙනයින් බලන කල ලොව වැස්ස යනු සතහට අමාවයි ජලය ලෝ සතහට ආකාර දෙකකින් පිහිට වේමැයි බුදිනා ආහාර ලෙස හා පිපාසෙට වළඳනා පෑන් ලෙසයි ලොව අහස් දිය නිසි කලට නොවටොත් විපත කිසිදුවන වටව සිටිමුත් සයුරෙන් සතට ඉන්වන යහපතක් නැත. තිරුවල්ලුවර් කියන කවියා මේ කවියා ඉන්දියාවේ අවුරුදු 200කට පමණ පෙරයි ජීවත් වුණේ. තිරුවල්ලුවර කවියා ලියූ තිරුකුරල් දකුණු ඉන්දියානු සාහිත්‍යයෙන් ලෝකයට වැඩිම වාරයක් පෙරළුණු පරිවර්තනය වුණු උපදේශ ග්‍රන්ථය. ඒ ග්‍රන්ථයේ පිටපත් දෙකක් කොටස් දෙකක් වජිර ප්‍රභාත් විජේසිංහ මහතා විසින් පරිවර්තනය කළා. ජීවිතය හැඩවෙන්න තිරුකුරල් කියවන්න. එය හදාරනකොට හරියට ධම්මපදය භගවත් ගීතාව හදාරනවා වාගේ දැනුමක් කුසලතාවක් අප තුල වැඩෙනවා. ජලය ගැන මේ කතා කරන්නේ මේ කාලේ ජලය හිඟ නිසයි. දර්ශනරුවන් දිසානායක ජලයේ රජු හැටියට එක්තරා නව නිර්මාණයක් දේශීය සංගීතයේද පදනම් කොට නිර්මාණය කළා. ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානය මෙය ඉදිරිපත් කළේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් තමයි එම අංශය පාලනය වෙන්නේ මේ උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ මැදිරියක අප ඉන් ලබාගත් සංගීත අනුකණ්ඩයක් මෙසේ ඉරිදා සංග්‍රහයේ ශ්‍රාවකීන් වෙත ඉදිරිපත් කරන්නට කැමැතියි මේ දර්ශන රුවන් දිසානායකගේ නිර්මාණය සෝමරත්න දිසානායක චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නාට්‍යකරුවෙක් තිර රචකයෙක් කවියෙක් ගීත රචකයෙක් ඔහු නිර්මාණය කළ සිරි පැරකුම් චිත්‍රපටයට සංගීතය නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහ සමන් ලෙනින් මේ තරුණ ගායකයා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් බිහි වුණේ. ඔහු මුලින් මාත්‍රා සංගීත කණ්ඩායම සමග සමන් පණාපිටියගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නිර්මාණ ගණනාවක් බිහිකොට තිබෙනවා. දැන් වර්තමාන සමාජයේ ඔහුගේ ගීත පිළිබඳ කතා කරනවා. එක ගීතයක් තමයි විවාදයට ලක්වුණු ලක්ෂ ගණනක් ශ්‍රාවකීන් රසවින්ද අමුඩය නැමැති ගීතය. අප තෝරගන්නේ මේ අවස්ථාවේදී සිරි පැරකුම් චිත්‍රපටයට සමන් ලෙනින් ඇතුළු පිරිස ගැයූ මේ ගීතය ගොයිතැන්පත් කුඹුර කෙත වැව අම්බරුව මෙහිදී අපට සිහිපත් වනවා අම්බරුවෝ ඇදෙන කිරිමතු වැල් කාපල්ලා දුලේ ගලන හිතල දිය දීපල්ලා වෙලේ හියන් අහවර කරන අපල්ලා කුඹුරේ පිය බැන්දා මේ රට ලැබුණේ තොපි හින්දා කැලේ හැදෙන කිරිමදු වැල් කාපල්ලා දුලේ ගලන හීතල දිය පීපල්ලා වෙලේ හියන් අහවර කරන පල්ලා දීපල්ලා ජලේ කන්න ගොඩ දමලා දීපල්ලා ජලේ කන්න ගොඩ දමලා දීපල්ලා ජලේ කන්න ගොඩ දමලා දීපල්ලා ජලේ කන්න ගොඩ දමලා දීපල්ලා ජලේ කන්න ගොඩ දමලා දීපල්ලා ගුවන් විදුලියේ මුලින්ම පටිගත කිරීමක් කළා කියලා වාර්තා වෙන්නේ සුනිල් සාන්ත සංගීතඥයාගේ නිර්මාණයක් 950 ගණන්වල ඒ ඕලු පිපිලා කියන ගීතය සුනිල් සාන්තයන් ශාන්තිනිකේතනයට ඒ වාගේම ලක්නව් නුවර මහත්කණ්ඩ සංගීත විද්‍යාපීඨයට ගොස් සිතාර් වාදනය ඉගෙන ගත්තා. එතුමා රබීන්ද්‍ර සංගීතයෙන් පොහොසත් වුණා. එතුමාගේ ගීත, ඇතැම් ගීත එතුමා විසින්ම රචනා කොට ගත්තා. පසු කාලයක ආරීසෙන් අහුබුදු, හියුබ දිසානායක මුනිදාස කුමාරතුංග වැනි ලේඛකයින්ගේ ගීත ඔහු නිර්මාණය කළා. තමන්ගේ සංගීතයේ අප තෝරගන්නේ సౌందර්යයෙන් පිරිපුන් චමත්කාරයකට හිතගෙන යන මේ ගීතයයි. ඔබ මේ ගීතය අසා පුරුදු ඇති. එහෙත් දුරාවාරයේ තමයි දැන් කාලේ මේ ගීත අහන්නට ලැබෙන්නේ. සුනිල් ශාන්ත සංගීතවත් කළ රචනා කළ චිත්‍රා සෝමපාල ඇතුළු පිරිස සමග ගැයූ ගීතය මනරම් ගීයක්. මේ එම ගීතයයි. Thank you. යාදම් පලුකම් වාරේ මේ නොව පොඩි ලංගෝ කුරුදු කැලේ සුදු ඇල්ලේ මාදම් දැයි වැහලා නංගෝ දීවන විට තොල කටද තෙමේ මේ මා යනවා නංගෝ කෝ විට යාදම් බාලොලි පලුකම් තරඹ ගොඩයි නංගෝ කර්මා අතහැර යන් ඕනංගෝ බාලොලියා භූමිකියා කන්නෝ නරක ලමෝ නංගෝ ඊයේ වාගේ ඕරුනෙලා දෙන මම එන්නම් නංගෝ භූමිකියා දම් බාලොලි පලුකම් කර්ම ගොඩයි මට මා විහිළු කළා නොවතරහද මගේ නංගු රටට රටේ කයු කුණම් ඔබ දැක තැඟරෙනවා නංගු අපට පාවුලංජා වැඩි අය එන්නේ නැමෙ නින්නා ඊවා නොවනංගු සුදු ඔබේ දිවදම් පෑවූයේ එමද අගෝනංගු මටත් පුරෙන් ඔබ තම් කෑවා නොව යතයි යතයි නංගු ඕ විචියානම් වාලොලි පලුක යාදම් පාලුලි පලුකම් අරඹ ගොඩයි නංගු සුදු ඔබේ කට අතට වඩා වේගෙන් යනවා නංගු ඊට වඩා දැන් පරික් මං කර ගෙදරට යමු නංගු ඕ විකියා දම් පාලුලි පලුකම් අරඹ ගොඩයි සිරි අයියාගේ ළමා පීඨය ගුවන් විදුලියෙන් බොහෝ ළමයින්ට අතහිත දුන් වැඩසටහනක්. සිරි අයියාගේ ශිෂ්‍යයෙක් වන කරුණාරත්න අබේසේකර කරුමාමා කරුවයියා කියලා තමයි එතුමා ප්‍රසිද්ධ වුණේ. එතුමාගේ වැඩසටහන් වලින් බොහෝ විශාරද ගායක ගායිකාවන් බිහි වුණා. අශෝක කොළඹගී කියලා කියන්නේ ඊටාම වැදගත් ඉතිහාසයක් තියෙන ඩී.එම්. කොළඹගේ මහත්මයාගේ පුතා. ඩී.එම්. කොළඹගේ තමයි කොළඹින් කතා කරන්නේ කියලා ගුවන්විදුලි ආරම්භයේදී රටට කතා කළේ. අශෝක කොළඹගේ විසින් ලියන ලද ළමා ගීතයක් ඩී.ඩී. ඩැනි සංගීතවේදියා නිර්මාණය කළා. එම ගීතය ගායනා කළේ ලදරියක් සිටියදී නන්දා මාලනියයි මේ එම පැරණි ගීතය ඔබේ සවන් යුගලට The already සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබලයි